තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස මේ අවස්ථාවේ අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ආනාපාන සති භාවනාවේ කමඨහන් දේශනාව. ආස්වාස ප්‍රාස්වාස වෙන බව සීය පැවැත්වීම තමයි අද අපගේ සාකච්ඡාවට වාජනය කරනු ලබන්නේ. ආස්වාස ප්‍රාස්වාස වෙන බව සීය පැවැත්වීම කියලා කියන්නේ ආනාපාන සති භාවනාව තුළ ගොඩාක් ගැඹුරු මට්ටමින් පවතිනා වූ සාමාන්‍ය සිතට ගෝචර නොවන්නා වූ ධර්මතාවයක්. මේ ධර්මතාවය මොන ආකාරයෙන්ද නිර්මාණය වෙලා තියෙන්නේ කියලා බලනකොට අපට පැහැදිලි වෙන කාරණාවක් තමයි ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව මේ විඥාණය පවත්වාගෙන යෑමේ ධර්මතාවය මුල් කරගෙන ඇතිවෙච්ච කමඨාන. ඇයි ආස්වාස කරන්නේ නැත්නම් ප්‍රාස්වාස කරන්නේත් නැත්තම් ආස්වාස ප්‍රාස්වාස වෙන බව දැනගෙන සිටිනවා නම් ඒ කියන්නේ ඇලීම ගැටීමට අසු නොවි ජීවත් වීමේ ක්‍රමවේදය මේ විඥාණයට උරු කිරීම තමයි මේ භාවනාව තුළින් සිදුවෙන්නේ. අපි දන්නවා අපගේ ජීවිත කාලය තුළ මේ බඹයක් විතර උස තියෙන මේ කයේ ඇස කන දිව නාසය සමසිත කියන මේ ආයතන අය මේ නාම රූපයන් එක්ක ගනුදෙනු කරනවා සෑම අවස්ථාවක් තුලම මේ නාම රූපයන් එක්ක ගනුදෙනු කරලා নানা ප්‍රකාර කර්ම ඒක රාශි කරගන්න මේ විඥානයේ තියෙන එකම ප්‍රශ්නය තමයි මේ සෑම ගනුදෙනුවක්ම තමන් විසින් ඒකරාශි කරගෙන එකතු කරපු දේවල් තැම්පත් කර තබා ගැනීම. එනම් මේ තැම්පත් කරපු දේවල් තමන්ගේ විඥානයේ තියෙන තාක්කල් නැවත නැවත ඉපදීමකුත් දුකකුත් ඉනි කරගන්නවා. මොකද්ද මේකේ තුල තියෙන මේ කමඨාණයේ තියෙන විද්‍යාත්මක භාවය කියලා බැලුවාම ආනාපාන සති සූත්‍රයේ ප්‍රධාන අරමුණ මාර්ගඵල නිවන් අවබෝධ කර ගැනීම. එහෙමත් නැත්නම් කෙටියෙන් කියනවා නම් සංසාර විමුක්තියටපත් වීම. සංසාර විමුක්තියටපත් වීමේ අරමුණෙන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මේ ආනාපාන සති භාවනාව අපට කොහොමද විමුක්තිය ගෙන දෙන්නේ කොහොමද ක්‍රමක්‍රමයෙන් මාර්ගඵලවලටපත් වෙන්නේ කියන එක පිළිබඳව භාවනා යෝගියා දැනගෙන සිටිය යුතුයි. එහෙම නැත්නම් එයාගේ අවබෝධයෙන් දැනුමින් මේ ක්‍රමවේදය පිළිබඳ තමන්ම වටහා ගත යුතුයි. මේ අවබෝධය නැතුව අපට මේ ගමන යන්න පුළුවන් කමක් නැහැ. බලන්න මේ ඇසට පේන සෑම සංඥාවක්ම නාමයක් රූපයක්ම අපි ගෝචර කරගෙන අනේ මේක ලස්සනයි මේක වටිනවා මේක වර්ණවත් කියලා අපි ඒක අල්ලා ගන්නවා අපි කැමති මේ ලෝකයේ තියෙන සෑම නාමයක් රූපයක්ම මතක තියාගෙන ඉන්න සෑම දෙයක් එක්ක බැඳීමක් ඇලීමක් නඩත්තු කරන්න අපි ගොඩක් කැමතියි. ඒ වගේම තමයි අපි මේ ලෝකේ අකමැති දේවල් දැක්කාම අප්‍රසන්න දේවල් දැක්කාම නින්දිත දේවල් දැක්කාම අපි ඒකට පිටුපානවා විරුද්ධ වෙනවා විනාශ කරන්න වෑයම් කරනවා මේ ස්වභාවයන් දෙකම මේ ඇසේ පවතිනවා මේ භාවනා යෝගියා විසින් ඉස්සෙල්ලාම දැනගන්න ඕන කාරණාව තමයි මේ ඇස කියන මේ චක්කුව තුල මේ ඇලීම ගැටීම කියන ධර්මතාවයන් දෙක පවතිනවා මේ ඇසට පේන ලස්සන රූප දිහා බලනකොට ඒ වටිනාකම් දිහා බලනකොට අපි පුදුමාකාර විදියට ඒවත් එක්ක ඇලෙන්න පුරුදු වෙනවා ඒ වගේ තමයි අකමැති දේවල්, අප්‍රිය දේවල් දැක්කාම ඒ අප්‍රිය දේවල් මත අපි ගැටෙන්න පුරුදු වෙලා ඉන්නවා. අද අපගේ කමඨාන් ධර්ම දේශනාව ආනාපාන සතිය තුල එහෙම නැත්නම් ආස්වාස ප්‍රාස්වාස වෙන බව සිය පැවතීම. එහෙනම් මේ ආස්වාස ප්‍රාස්වාස වෙනවා වෙන බව සිය පවත්නවා කියන කමඨාන අරියත් බෝධිය වෙනකන් යන්නේ කොහමද? ක්‍රමානුකූලව සීල සමාධි ප්‍රඥා වැඩෙන්නේ කොහමද? සතර සතිපට්ඨානය මේක තුලින් වැඩෙන්නේ කොහමද? චතුරාර්ය සත්‍ය ධර්මය ඇති වෙන්නේ කොහමද? අපි විමුක්තියටපත් වෙන්නේ කොහමද කියන කරුණු කාරණා මේ කමඨාන් දේශනාව තුළින් අපේ සාකච්ඡා කිරීම තමයි අපේ ප්‍රධාන අරමුණ. එහෙනම් අපි දැක්කා මේ ඇසේ තියෙන ප්‍රශ්නය ලස්සන දේවල් දැක්කාම අපි ඇලෙනවා. අපට අප්‍රිය දේවල් දැක්කාම, අවලක්ෂණ දේවල් දැක්කාම, නින්දිත දේවල්, අසත්පුරුෂ දේවල් දැක්කාම අපි ගැටෙනවා. ඒවා විනාශ කරන්න පුදුමාකාර වෑයමක් දරනවා. මේ ප්‍රශ්නේ වැටෙනවා මේ ආස්වාස ප්‍රාස්වාස වෙන බව දැනගෙන සියෙන් ඉන්න භාවනා යෝගියාට. ඇයි ඒ භාවනා යෝගියාට මේ කාරණාව මෙච්චර ඉක්මනට වැටහෙන්නේ කියලා බලනකොට එයා ආස්වාස කරන්නේත් නැහැ ප්‍රාස්වාස කරන්නේත් නැහැ ආස්වාසයේ ප්‍රාස්වාසයේ වෙන බව දැනගෙන ඉන්නකොට එයා ඇසට රූප ගන්නෙත් නැහැ ගත්ත රූප මොනවද කියලා ප්‍රතිචාර දක්වන්නෙත් නැහැ පේන බව දැනගෙන ඉන්නකොට මේ පේන ස්වභාවය තුල මෙවැනි ක්‍රියාකාරී தත්වයන් දෙකක් පවතින බව මේ භාවනා යෝගියාට වැටෙන්න පටන් ගන්නවා. ඒ වගේ තමයි තපෝ වනයේක නිස්කලංක පරිසරයක වාඩි වෙලා ඉන්න මේ තාපසයාට තේරෙනවා මේ ශබ්දවල් ඇයෙනකොට Tamange සිත කැළඹෙනවා. ඇයි මේ ශබ්ද ඇයෙනකොට එයාට එක අරමුණක සිත පීතලා ඉන්න පුළුවන් කමක් නැහැ. එයා නිතර නිතර කැළඹිලා අරක වෙන්නේ කොහමද මේක වෙන්නේ කොහමද ඇයි මගේ සිත මේ විදියට පොරබදින්නේ කියලා নানা ප්‍රකාර කරුණු කාරණාත් එක්ක ගනුදෙනු කරන්න පටන් ගන්නවා මේ ප්‍රශ්නය මේ භාවනා යෝගියාට වැටහෙනකොට භාවනා යෝගියා කල්පනා කරනවා මේක කලින් තිබුණ නෑ මේ ප්‍රශ්නය. සමාජයක ජීවත් වෙනකොට පාරවල් වල ඇවිදිනකොට රැකියා කරනකොට ශබ්ද නොඇසුණු මොහොතක් නැති තරම් ඕනතරම් මේ කන් දෙකට ශබ්ද ඇවුනා. එච්චර ශබ්ද ඇයිලත් මම කැළඹුන්නේ මමත් කෑගගා ඒ ශබ්දවලට උත්තර දෙමින් මමත් ඒ වැඩ රාජකාරී වල නිරත වුණා. හැබැයි ශබ්දය නවත්තන්න ඕනේ කියන තීරණය ගත්තට පස්සේ මේ පුංචි කුරුල්ලන්ගේ ශබ්දවලටත් මම කැළඹෙනවා තරහා යනවා මොකද්ද මේක තුල තියෙන ප්‍රශ්නය කියලා බලනකොට අපි යමක් බලාපොරොත්තු වෙනවා නම් ඒ බලාපොරොත්තු වෙන දේ අපට ලැබෙන්නේ නැත්නම් द्वේෂය අට ගන්නවා කියන මේ මූල ධර්මයට වැටෙන්න පටන් ගන්නවා. මම මෙතනට ඇවිල්ලා වාඩි වෙලා එරමිනිය ගොතාගෙන කය ඍජුව තබාගෙන ඇස් දෙක පියාගෙන අත් දෙක ඔඩොක්කුවේ තියාගෙන මම තපස් රකින්න ආවා හැබැයි බලාපොරොත්තුවක් තිබුණා කිසිම shabdයකින් තොරව නිස්කලංකව මේක කරන්න ඕනේ කියලා ඒ බලාපොරොත්තුව තමයි දැන් මෙතන द्वේෂයට මුල්ුනේ හේතුව ආවේ නිස්කලංක සුන්දර වනයක පරිසරයක ඉන්න වනයක් කියන්නේ සත්තුන්ගෙන් පිරීලා සත්තු මාර්ගඵල නිවන් අවබෝධ කරලා නැහැ. එහෙනම් ඒ සත්තුන්ගේ අඩුපාඩු වලට කෑ ගන්නවා, රණ්ඩු කරනවා, මරා ගන්නවා. එහෙනම් මේ ශබ්ද දැන් මේ තාපසයට ප්‍රශ්නයක් වෙලා බලාපොරොත්තුව නිස්කලංක පරිසරයක්. එහෙනම් මේ බලාපොරොත්ව තිබිච්ච නිසා තමයි මේ කුරුල්ලන්ගේ ශබ්දවලට සත්තුන්ගේ ශබ්දවලට ගැළඹෙන්නේ බලාපොරොත්තුව නැත්තම් ප්‍රශ්නේ ඉවරයි. ඒ බලාපොරොත්තු අයින් කරනවා. ශබ්ද තින පරිසරයක් හෝ වේවා, නිස්කලංක පරිසරයක් හෝ වේවා, මාගේ මාර්ගඵල නිවන් අවබෝධය මා විසින් වඩනවා. කිසිම ශබ්දයකට මම කැළඹෙන්නේ නැහැ. ඒක මට ප්‍රශ්නයකුත් නෙමෙයි කියන මානසිකත්වයේ ඇදුවාම කුරුල්ලෝ එළිය වැටෙනකන් කෑ ගන්නවා ඒත් එයාට ප්‍රශ්නයක් නැහැ. දැන් එයාට වැටහෙනවා ගෙවල් වල ජීවත් වෙන කාලේ අපේම දෙමෝපියන්ගේ ශබ්ද අපට ඔරොත්තු දුන්නේ ආමිනේගේ ස්වාම්පුරුෂයාගේ ශබ්ද අපට ඔරොත්තු දුන්නේ දරුවන්ගේ ශබ්ද අපට ඔරොත්තු දුන්නේ අපි විශාල වශයෙන් කැළඹිලා ඒගොල්ලන්ට එක වාද විවාද කරගෙන බැනගෙන විශාල ප්‍රශ්න රාශියකට මුහුණ දුන්නා අපි බලාපොරොත්තු තියාගෙන හිටපු නිසා ඇතිවෙච්ච ප්‍රශ්න ඇයි අපේ දෙමව්පියෝ මේ විදිහට ඉන්න ඕනේ කියලා අපි බලාපොරොත්තුනේ ඒගොල්ලෝ එම ඉන්නේ නැති වෙනකොට නේද අපගේ සිත කැළඹුණේ අපේ භාර්යාව සාම්පුර්ෂයා මේ විදිහට ඉන්න ඕනේ පතිවත රැකගෙන ඉන්න ඕනේ, ගුණයාපත් වෙන්න ඕනේ, කීකරු වෙන්න ඕනේ. අපි වෙනුවෙන් ජීවිතේ පුදන මානසිකත්වයෙන් ඉන්න ඕනේ කියලා බලාපොරොත්තු වුණා. එහෙම මේ ලෝකයේ මිනිස්සු නෑ. ඒ බලාපොරොත්තු කඩ වුණා, කල කලකිරුණා. අපේ දරුවෝ අපිට ඕන විදිහට ඉන්න ඕනේ. මේ විදිහට ඉන්න ඕනේ. අපි කියන දේවල් වලට අනුව වැඩ කරන්න ඕනේ කියලා බලාපොරොත්තු වුණ නිසා ඒගොල්ලන්ගේ වැඩ රාජකාරී අපට ඔරොත්තු දුන්නේ ඒ නිසා කලකිරුණා. එහෙනම් මේ ලෝකයේ අපි වේදනාවටපත් වෙච්ච දුකටපත් වෙච්ච කල කලබලයකටපත් වෙච්ච අවස්ථාවල් අරගෙන විග්‍රහ කරලා බලනකොට හැමතැනම බලාපොරොත්තුවක් තිබිලා රැකියා ස්ථානයේ ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා ඒකට හේතුව මොකද්ද ආවල් පඩිය මට ලැබෙන්න ඕනේ මේ වැඩේ නිර්මාණය වෙලා ඉවර වෙනකොට මට මෙච්චර ලාභයක් ලැබෙන්න ඕනේ කියලා පෙර ආත්ව බලාපොරොත්තුවක් ඇදුවා. වැඩේ අවසන් වෙලා බලනකොට වැඩිපුරක් ගිහිල්ලා ඒ බලාපොරොත්තු වෙච්ච ලාභේ නෑ. ඒ වටිනාකම අපට ගෙවම් ගෙවන්නේ නැහැ. ඒගොල්ලෝ මඟ අරිනවා. එහෙම නැත්නම් අඩක් ගෙවලා ඒක ඉතුරු ගාන පිටුපානවා. දැන් අපට තරහා ඇති වෙනවා. කොහොමද බැරි වෙලාවත් අපගේ මුදලෙන් භාගයයි ලැබෙන්න ඕනේ ඉතුරු භාගෙ මම පූජා කරනවා 150ක් මට පාඩු විඳින්න ඕනේ කියලා බලාපොරොත්තුෙන් හිටියානම් පාඩු විඳිනකොට හරි සන්තෝෂයි ඇයි ඒක තමයි ආ බලාපොරොත්තු වෙලා තියෙන්නේ අපගේ දරුවෝ පිටුපාලා ඒගොල්ලන්ට ඕන විදිහට ඉතුවක්කාර කමින් ජීවිත ගොඩනගාගෙන අපිට කලකිරීමක් ඇති වෙලා මානවෙන්ද තරම් මානසිකත්වයක් මට හදන්න ඕනේ මේ දරුවෝ මට අප්‍රිය වෙලා දරුවෝ දකින්න තියා ඉතණ්ඩවත් කැමති නැති විදියට මේ සිත මේ බැඳීම් වලින් වෙන් වෙන්න ඕනේ කියලා මදාම බුදුන් වැඳලා ප්‍රාර්ථනා කරනකොට දරුව පිටුපානකොට ඒ තරම් සන්තෝෂයේ වාව ගන්න බෑ. ඇයි අපි බලාපොරොත්තුනේ ඒකමයි. ඒගොල්ලන්ගේ කටයුතු අපට කලකිරෙනකොට තවත් සන්තෝසයි. බුදුන් වැඳ වැඳ ප්‍රාර්ථනා කරේ ඒක. එහෙනම් බලාපොරොත්තුව මත මේ ප්‍රශ්න ගොඩනැගෙන බව මේ භාවනා යෝගියාට වැටහෙන්න පටන් ගන්නවා ආස්වාස ප්‍රාස්වාස වෙන බව සීයෙන් ඉන්න බලාගෙන ඉන්න මේ භාවනා යෝගියාට වැටෙනවා මෙච්චර ලොකු ධර්මතාවයක් මේ ලෝකේ තිබිලා තියෙනවා බලාපොරොත්තු මත තමයි සෑම ප්‍රශ්නයක්ම ඇති වෙලා තියෙන්නේ නැවත එයා කල්පනා කරනවා ගී ජීවිතේ පිළිච්ච ප්‍රශ්න ඔක්කොම බලාපොරොත්තු මත තපස් ජීවිතය තුළ තියෙන ප්‍රශ්න මොනවද කියනකොට ආවල් තාපසයාගේ අඩුවක් පිනනවා ඒ නිසා කැළඹෙනවා එහෙනම් ඒ අඩුව නැතුව ඒ තාපසයා ඉන්න ඕනේ කියන බලාපොරොත්තුව නේද මේ දුකට හේතුව මේ ස්ථානයේ විනයක් නැහැ කිසිම කෙනෙක් විනයක් පිළිපදින්නේ විනයක් කියන තැනක ඉන්න ඕනේ කියන බලාපොරොත්තුව නේද මේ කැළඹිල්ලට හේතුව කවුරුත් අපි කියන විදියට වැඩ කරන්නේ එහෙනම් මට කීකර වෙලා මම කියන විදියට වැඩ කරන්න ඕනේ කියන බලාපොරොත්තුව මත නේද මේ ප්‍රශ්නය ඇති උනේ දැන් මේ තාපසයා ගොඩාක් සන්තෝෂ වෙලා කල්පනා කරනවා තපස් ජීවිතයේ තියෙන ප්‍රශ්න ඔක්කොම බලාපොරොත්තු මතනේ ඇති වෙලා තියෙන්නේ. මම নানা ප්‍රකාර බලාපොරොත්තු ඇති කරගෙන මේ චෛතසිකය තුළ ඒ බලාපොරොත්තු නඩත්තු කරනවා. ඒ නඩත්තු කරන බලාපොරොත්තු නිසා තමයි අද මෙච්චර ප්‍රශ්න ගැටලු වේදනා දුක් මට ඇති වෙලා තියෙන්නේ. තාම ප්‍රශ්නේ විසඳිලා නැහැ. අවබෝධ වුණා විතරයි එහෙනම් බලාපොරොත්තු නැතුව ජීවත් වෙන්න ඕනේ කිසිම මොහතක මම කිසිම දෙයක් එක්ක බැඳෙන්නේ නැතුව ජීවත් වෙන්න ඕනේ ගැටෙන්නේ නැතුව ජීවත් වෙන්න ඕනේ ඒක තමයි නිවන් මාර්ගය ඇලීම ගැටීම නැත්තම් බලාපොරොත්තු නැත්තම් එයා ඒකාන්ත වශයෙන්ම පිරිණි වෙනවා හේතුව ගැටීමෙන් ඇතිවෙන්නේ අකුසල කර්ම ඇලීමෙන් ඇතගන්නේ කුසල කර්ම බලාපොරොත්තුෙන් ජාති ජරා භව ඇති වෙනවා මේ ප්‍රශ්න තුන විසඳුනොත් ඔක්කොම විසඳනවායි කියලා මේ නිවන් මාර්ගය ඒ කායන මග්ගෝ කියලා ප්‍රත්‍යක්ෂ වෙනවා කිසිම කෙනෙකුට බෑ ඒ දෘෂ්ටිය කඩන්න මේක නිවැරදිම මාර්ගය මේක ඇදුවොත් ඒකාන්ත වශයෙන්ම රාත් වෙනවා කියලා ප්‍රත්‍යක්ෂ වුණාම සම්මා දෘෂ්ටියටපත් වෙනවා සෝවාන් ඵලයටපත් වෙලා ආස්වාස ප්‍රාස්වාස වෙන බව සීයෙන් ඉන්න භාවනා යෝගියා මේ ප්‍රඥාවට සමවදින්න ඕනේ මේක තුළ තියෙන යථාර්ථය දැක්කාම එයාගේ වචන ඔක්කොම වෙනස් දැන් බලාපොරොත්තු රහිතව කතා කරනවා කෙනෙක් ඇවිල්ලා කියනවා ආවල් ස්වාමින් වහන්සේ කිසිම විනයක් නැ කොච්චර හොඳද කියලා ඇයි ඒක හොඳ යක් උනේ? එයාට හොඳයි කියලා හිතන නිසා එයා ඒක කරනවා නම් අපිටත් ඒක හොඳක් නේ. ඇයි අපට නරකක් වෙන්නේ? නරකක් වුණොත් ඒක හදන්න හදනවා. එතන අපට කර්ම හැදෙනවා. එයාට ඒක හොඳයි නම් ඒකින් ඇතිවෙන ආනිසංශ එයා විඳින්න කැමති නම් අපට ප්‍රශ්නයක් නෑ. ඒක අපටත් හොඳයි. ඒ නිසා කොච්චර හොඳද කියලා අපට කියන්න සිද්ධ වෙනවායි කියලා එයා කියනවා. ඒ කියන්නේ කලින් ප්‍රශ්නයක් දැක්කාම දුස්සීල භික්ෂුව විනයක් නැති භික්ෂුව කියලා පෙළපාලියන්න සූදානම් වුණා උද්ඝෝෂණ පැවැත්වුවා දැන් යාගේ වචන වෙනස් අදහස් වෙනස් ප්‍රතිචාර වෙනස් එහෙනම් අනිත් අයට තේනවා එදා හිටපු හාමුදුර නෙමෙයි මේ හාමුදුරෝ මේ හාමුදුරෝ කතා කරන වචනවල විශාල වෙනසක් තියෙනවා චර්යාවේ වෙනසක් තියෙනවා අඩුපාඩු තියෙන භික්ෂුවක් දැක්කාම එයත් එක්ක කතා කරන විලාසයේ වචනවල ඒ වගන්තිවල විශාල අර්ථයක් පේනවා. එහෙනම් මේක වටා ගන්නකොට අර කට්ටියට තේරෙනවා යම්කිසි අවබෝධයකටපත් වෙලා. ඒ කියන්නේ සෝවා මාර්ගයටපත් වෙලා ඉන්නවා. නිවන ප්‍රත්‍යක්ෂ කරගෙන කියන එක සියලෝම දෙනාට ඒ චර්යාවෙන් සිත කය වචනේ චර්යාවෙන් වැටෙනවා මේ මාර්ගඵලය ඒකාන්ත වශයෙන්ම මේ භාවනා යෝගියාට එමි වෙනවා එමි වුණාට පස්සේ ආස්වාස ප්‍රාස්වාස වෙන බව සියෙන් ඉන්න මේ භාවනා යෝගියා කල්පනා කරනවා මේ ඇස් දෙකෙන් ගනුදෙනුවක් වෙනවා කන් දෙකෙන් ගනුදෙනුවක් වෙනවා වචන වලින් ගනුදෙනුවක් වෙනවා චර්යාවෙන් ගනුදෙනුවක් වෙනවා නාසයෙන් ගනුදෙනුවක් වෙනවා සිතෙන් ගනුදෙනුවක් වෙනවා මේ ඇලීම ගැටීම නවත්තන්නේ කොහොමද මේකට තියෙන ක්‍රමවේදය උපරවැටිය කුමක්ද කියලා බලනකොට එයාට එක පාරටම අදාසක් පාළ වෙනවා මේ දෙක අනිත් පැත්තට අරවන ක්‍රමවේදය පටිසෝතගාමි මාර්ගයට වැටෙනවා දුක සැප වශයෙන්ුත් සැප දුක වශයෙන්ුත් ගත්තාම මේක ආත්පසින්ම වෙනස් වෙන බව ප්‍රත්‍යක්ෂ වුණාම එයා සන්තෝෂයෙන් ඉන්න වෙලාවේදී ඒක තුල අනිත්‍ය භාවනාව මෙනෙහි කරනවා පිළිකුල් භාවනාව මෙනෙහි කරනවා වේදනානුපස්සනාව මෙනෙහි කරනවා ඇයි මේ සන්තෝෂයේ මේ ස්පර්ශය එයාට දුකක් ඒ වගේම ගොඩාක් දුකටපත් වුනාම Tamange කර්ම ගෙවිලා ඉවර වෙනවා ඒක තුලින් සන්තෝෂ වෙනවා වේදනාවක් ඇති වුනාම චතුරාර්ය සත්‍ය ධර්මයේ ඉස්සෙල්ලාම දුක දුක ඇතිවීමට හේතුව නිදාස් වීමේ ක්‍රමය නිදාස් වීම එනම් දුක කියන චතුරාර්ය සත්‍ය ධර්මයේ පළවෙනි පියවරේ ඉමිකරු තමන් වුණා මේ වේදනාව නෙමෙයි චතුරාර්ය සත්‍යයේ පළවෙනි අදියර කියලා එයා ඒ චතුරාර්ය සත්‍යයේ වේදනාව තුලින් දකිනවා මේ විදිහට මේ වේදනාව කරනකොටගෙන එයා ගොඩාක් සන්තෝෂයටපත් වෙනකොට මේ සිත ආකාර දෙකකින් ක්‍රියාත්මක වෙනවා. එකක් තමයි වේදනාවේදී සන්තෝෂයේ වශයෙන් සන්තෝෂයේදී වේදනාව වශයෙන් මේක ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නකොට එයා මේ ඇස් දෙකෙන් දකින මේ නාම රූපවල තියෙන පටිසෝතගාමිත්වය කුමක්ද කියලා කල්පනා කරනකොට ඒ භාවනා යෝගියාට තේරෙනවා ලස්සන දේවල් අවලක්ෂණ වශයෙන් දකින්න ඕනේ අවලක්ෂණ දේවල් තුලින් ලස්සන දකින්න ඕනේ මේ මානසිකත්වය හදන්න ඕනේ කියලා ලස්සන රෝස මල් පෝච්චිය ිටවලා තියෙනවා. ඒක දිහා බලාගෙන මේක පිළිකුල් වෙලා අනිත්‍ය වෙලා ගඳ ගාලා පොළවට පස් වෙලා යන ඒ අනිත්‍ය මෙනේ කරගෙන අරකේ තියෙන වටිනාකම අයින් කරනවා. මිනිස්සු ලස්සනයි නම් ඒ ලස්සන තුල එයා කවදරි වයසට ගිහිල්ලා වැරහැලි වෙලා පිළිකුල් භාවයට පත් කරනවා ඒ පත් වෙන ස්වභාවය මේ ලස්සන තුලින් එයා දකිනවා මිනිසයා තරුණයි නමුත් එයාට පේන්නේ අවුරුදු 80ක් විතර වයසට ගියාම ඇති වෙන ඒ කිරියත්තා වාගේ එයාට පේන්න පටන් ගන්නවා. එහෙනම් මේ විදිහට එයා මේ සෑම දෙයක් තුළම අනිත්‍ය පිළිකුල දුක දකින්න පුරුදු වෙනකොට මේ ඇස්වලට පේන සෑම ලස්සන දර්ශනයක්ම අවලක්ෂණ දර්ශනයක් වශයෙන් අවලක්ෂණ සෑම දර්ශනයක්ම ලස්සන දර්ශන වශයෙන් අනිත් පැත්තට පේන්න පටන් ගන්නවා <coughs> මේ භාවනා යෝගියාට දැන් ඥානයක් පාළ වෙනවා අර ඉස්සර වාගේ ඇලීමේ ගැටීමේ ස්වභාවය දැන් Taman තුල නැහැ ඇයි ලස්සන දැක්කාම ලස්සනයි කියලා දකිනවා. කැත දැක්කාම කැළඹෙනවා. දැන් කැත ලස්සන වශයෙන් දකින නිසා ලස්සන අවලක්ෂණ වශයෙන් දකින නිසා අර නාම රූප ධර්මතාවය තුළ කලින් තිබිච්ච කැළඹිල්ල නැහැ. එක්තරා මට්ටමකට මේක සංසුන් වෙලා කලින් තිබිච්ච විශාල පොරබැදීමේ தત્ත්වය දැන් නැහැ. යම්කිසි ක්‍රමවේදයකට මේ සිත සැකසিলা කිනක වැටෙන්න පටන් ගන්නවා. මේ භාවනා යෝගියා කල්පනා කරනවා ඇයෙන දේවල් වලට කොහොමද මේ shabdයට කරන්නේ කියලා බලනකොට මේ නිന്ദා අපවාද අපකීර්ති හැම එකක්ම එයා ප්‍රශංසා ගෞරව කීර්ති වශයෙන් අහන්න පටන් ගන්නවා කෙනෙක් ඇවිල්ලා කියනවා තමුසේ වාගේ මෝඩෙක් මේ ලෝකේ නැහැ කියලා එයා ඉනා වෙනවා. ඇයි මේ ලෝකේ හැම දෙයක්ම දැනගත්ත කෙනාට තමයි මම නොදන්න දේ මොනවද කියලා කියන්න පුළුවන්. හැම දෙයක්ම මේ ලෝකේ දන්නේ නැති කෙනෙකුට මම දන්නේ මොනවද නොදන්නේ මොනවද කියලා ලයිස්තු දෙක ඉදිරිපත් කරන්න බැරි නම් එයා කොහොමද තීරණය කරන්නේ මම ප්‍රඥාවන්තයෙක්ද මෝඩයෙක්ද කියලා? එහෙනම් මේ ලෝකයේ සියල්ල දත් තථාගතයන් වහන්සේ කෙනෙකුට විතරයි කෙනෙක් දිහා බලලා මෝඩ පුරුෂ මෝග පුරුෂ ඉස් භික්ෂුව කියලා කියන්න පුළුවන් හේතුව තථාගතයන් වහන්සේ මේ ලෝකයේ සියල්ල දන්නාසේක සෑම නාමයක් රූපයක් තුලම අංශුවක් තුලම ධර්මයේ දකින්නසේක එහෙනම් වෙන කිසිම කෙනෙකුට ඒ දකින්න ඥානෙ නැත්තම් එයා මේ ලෝකයේ සෑම දෙයක්ම දන්නේ නැත්නම් එයා කොහමද මෙයා හැම දෙයක්ම දන්නවද නැද්ද? දන්නේ කොච්චරද නොදන්නේ කොච්චරද කියන එක තීරණය කරන්නේ. එහෙනම් ඇත්තටම මම මෝඩයෙක් නෙමෙයි. මම මෝඩයෙක් කියලා කියන ප්‍රකාශයයි මෝඩ ප්‍රකාශය කියන එක දැක්කාම එයා හිතනවා ඒ උත්තරය ඒ ප්‍රකාශය මට හම්බුන්නේ එයාටමයි ඒක හම්බුනේ. ඇයි? ඒක ස්ථීර වශයෙන් දැනගෙන නොකියපු නිසා එයා මෝඩයි කියන එක ලෝකෙට විස්තර වුණා. ලෝකිත නිර්වචනය වුණා මිසක් ඒ පුද්ගලයා මෝඩයි කියලා කිව්වේ නෑ හේතුව එයා දන්නේ මෙච්චරයි නොදන්නේ මෙච්චරයි කියන ලැයිස්තුව එතන නෑ ඒ නිසා ඇත්තටම එයා මෝඩ නෙමෙයි සියල්ලම අරියාකාරව ඉදිරිපත් කිරීමට අපෝසත් වෙච්ච නිසා ඒ ප්‍රකාශය මෝඩ ප්‍රකාශයක් වුණා ඒක කියපු කෙනා මෝඩ පුරුෂයෙක් බවට පත් වුණා අන්න බලන්න මේ යථාර්ථය දකින්න පුරුදු වෙනවා. සෑම වචනයක් තුළම තියෙන අභ්‍යන්තර විද්‍යාව ඒ වචනය තුළ පවතින ධර්මතාවය ඒ වාක්‍යයක් තුළ වචනයක් තුළ තියෙන ලෝකෝත්තර ධර්මතාවය එයාට ඇහෙන්න පටන් ගන්නකොට මේ ලෝකේ කිසිම වචනයකට එයා උඩපයින්නේ නැහැ කිසිම කිසිම වචනයක් එයා ප්‍රශ්නයක් කරගන්නේ නැහැ. හේතුව එයා දන්නවා මේ ලෝකේ සෑම වචනයක්ම වචනයක් විතරයි. ඒකේ ප්‍රශ්නයක් ගැටලුවක් නැහැ. අපි විසින් ප්‍රශ්නයක් ගැටලුවක් ගැටලුවක් කරගත්තොත් නිසා. එහෙනම් මේ ලෝකේ එයා කල්පනා කරනවා කැළඹෙන්න තියෙන වචන මොනවද කියලා බලනකොට මේ ලෝකයේ කැළඹෙන්න මොකවත් වචන නැහැ. හේතුව වචන වචන විතරයි. මේ යථාර්ථය දැක්කාම එයාට හරි සන්තෝෂයක් ඇති වෙනවා. මේ භාවනාව දැන් වැඩිගෙන යන බව එයාට වැටහෙනවා. ක්‍රමානුකූලව තමන්ගේ ප්‍රඥාව මෝරනවා. තමන්ගේ ಗುಣධර්ම වැඩෙනවා. එදා තිබිච්ච කන් දෙක දැන් මට නැහැ. එදා තිබිච්ච ඇස් දෙක මට නෑ මේක වෙනස් වෙලා ආත්පසින් මම වෙනස් වෙගෙන යන බව එයාට හොඳටම ප්‍රත්‍යක්ෂ වෙනවා ඒ වගේම තමයි කතා කරන්න යනකොට කතා කරන්න කලින් කල්පනා කරනවා මම මොනවද කතා කරන්නේ මොනවා සම්බන්ධයෙන්ද කතා කරන්නේ කියලා බලනකොට එයාට තේනවා මේ කතා කරන්න යන කාරණාව ආවලා පිළිබඳ විවේචනයක් මොකටද මං නිකන් තින කර්මයකට අයිතිකාරයෙක් වෙන්නේ නැහැ මම මේක කතා කරන්නේ කතා කරන්නට යන කාරණාව ආවලා පිළිබඳ නින්දාවක් මොකටද ඒ මිනිස්යා පිළිබඳ මං නිකන් කර්මයට අයිතිකාරයෙක් වෙන්නේ ඒක මං කතා කරන්නේ දැන් මම කතා කරන්න යන දේ ලෞකිකයි භෞතිකයි මොකටද මම තවත් මට කතා කරන්නේ නිකම් මොකටද භවයක් අදාගන්නේ නැහැ මම කතා කරන්නේ කියන මේ වචනවල තියෙන වචන පාවිච්චි කරන්නට කලින් Tamanට ඇති වෙන මේ අවබෝධය පාළ වෙලා එයා ගොඩාක් අවම වචන භාවිතා කරන උත්මයෙක් බවට පත් වෙනවා සෑම වචනයක්ම කතා කරන්නට කලින් සිතා බැලීමේ ප්‍රඥාව පාළ වෙලා අර වචනයකට අපි කියනවා පනින්න පෙර සිතා බලන්න කියලා. ඒ වගේ මෙයා කතා කරන්නට කලින් හොඳට සිතලා බලලා මේ වචනවල තියෙන ආදීනව දකිනවා. මං ආවලා පිළිබඳ නිඳා කරනවා. බැරි වෙලාවත් ඒ නිඳාව ආවලාට ගින් කවුරුරි කියලා එයා බැරි වෙලාවත් වාහනයක් අරගෙන ඔයාට තියෙන අයිතිය මොකද්ද මං ගැන මේම කියන්න මම අපායට යන්න පාරමිතාව පුරන ඔයාට තියෙන ප්‍රශ්නේ මොකද්ද මගේ අඩුව හදන්න ඔයාට බලය දුන්නේ කවුද ඔයා රජේ නිලධාරියෙක්ද අනිත්‍යගේ අඩුව හදන්න කියලා අපට බැනලා යම්කිසි අවස්ථාවක දඬුවමකුත් දීලා විශාල නින්දාවක් අපහාසයක් කළාම සමාජයෙන් අපි කොන් වෙනවා මිනිස්සුත් බයනවා මොකටද ඔබ වහන්සේ අර හාමුදුරන්ගේ ಗುಣ කියන්න ගියේ නින්දාපාස කරන්න ගියේ ඒකට නෙමෙයිනේ ආවේ කියලා සියලෝම දෙන අපට බැනවදිනවා අපි මේ ලෝකේ විශාල නින්දාවකටපත් වෙනවා මේ යථාර්ථය අපට තේරෙන්නේ යම්කිසි කෙනෙක් පිළිබඳ විවේචනය කළාම කෙනෙක් එක්ක එකතු වෙලා බැරි වෙලාවත් එයාත් අපිත් එක්ක එකතු වෙලා විවේචනය කරලා අපිට ඔරෙන් ගිහිල්ලා ඔබ වහන්සේ පිළිබඳ ආවලා මෙහෙම කියනවායි කියලා කිව්වාම ඊටිපස්සේ අපට උන්වහන්සේත් එක්ක අමනාපයක් ඇති වෙනවා ජීවිත කාලෙම ඒක ප්‍රශ්නයක් වෙනවා. ඒ ස්ථානයේ තියෙන ආයුෂ අඩු වෙනවා. සහෝදරත්වයෙන් කටයුතු කිරීමේ අවස්ථාව නැති වෙනවා. අපට තියෙන නිදහස නැති වෙනවා. අපට ලැබෙන්න තියෙන වරප්‍රසාද නැති වෙනවා. ිතවත්කම් අයිමි වෙනවා. යම් කමඨාණක් ධර්මානුශාසනාවක් ලැබෙන්න තියෙනවා නම් ඒවා අපට අයිමි වෙනවා දැන් බලන්න නැති අඩුවක් විවේචනයක් නින්දාවක් කරන්න ගින් අපේ ජීවිතයට වෙලා තියෙන අගතිය අපි දන්නේ නැහැ අපට අපි ඕනියමක් කරගෙන කට තියෙන පළියට নানা ප්‍රකාර නිନ୍ଦා අපවාද විවේචනය කළා ඒ කාගෙන හිටපු කට්ටිය ඒ අයගේ කන් වලට ඒක ඔත්තුවක් වශයෙන් සැපේවා දැන් මොකද වෙලා තියෙන්නේ අම්ම පැත්තෙන්ම තාඩන පීඩන වලට ලක් වෙලා කතා කරන්න කෙනෙක් නැහැ ප්‍රශ්නය ආණ්ඩ කෙනෙක් නැහැ උත්තර දෙන්න කෙනෙක් නැහැ අර අවලංගු කාසියක් වාගේ වෙලා එනම් මේ වචනේ තින ආදීනය නිස්සරණය දකින්න ඕනේ වචනය කතා කරනකොට පරුසා වාච පිසුනා වාච සම්පප්පලාප මුසාවාද කතා කරනකොට ආස්වාදයක් තියෙනවා ගොඩාක් රසවත් පැය ගණන් කතා කරන්න ඉතෙනවා හැබැයි ඒ ආස්වාදයේ තුලින් ආදීනව දකිනකොට අපට තේරෙනවා මේක තුලින් ඇතිවෙන නිස්සරණය එහෙම නැත්නම් නිෂ්ප්‍රයෝජන ටික බැලුවාම අපට වෙන තරමක් වෙන්නේ අවාසි මේ තාපසවරයාට මේ යථාර්ථය තේරුම් ගත්තාම එයා ශබ්දකෝෂයේ වාලා ඒකයි තපස්වරු තපෝවණේ කතා කරන්නේ නැත්තේ වෙන මොකවත් නෙමෙයි මොන කමඨාන වැඩුවත් මේ අවබෝධය ඒ කමඨාන තුලින් ලැබුණාම ඒගොල්ලන්ගේ ශබ්දකෝෂ නිකම්ම වැයෙනවා මාසෙකට එක දවසයි දෙපොයේ දවසේ විතරයි ඒගොල්ලෝ කතා කරන්නේ එදාටත් කතා කරන්නේ අවමයෙන්. ඇයි යම්කිසි කෙනෙක් කතා කරනවා නම් එයාට කතා කරන්න ඕන තරම් ඉඩ දීලා ආගෙන ඉන්නවා උත්තර බඳින්න යන්නේ නැහැ. ඒක උත්තර බඳින්න හරි මාන්සි. පුරුදු වෙලා ඉන්නේ ආගෙන ඉන්න තමයි කතා කරන්න පුරුදු වෙලා නැහැ. එහෙනම් තපස්වරයෙක් නිතරම කතා කරනවා නම් කඩයක් දාගෙන නිතරම වෙළඳාම් කරනවා වාගේ කෑගගා ඉන්නවා නම් එයා තපස්වරයෙක් නෙමෙයි. පෘථුජන ස්වභාවය තුල ඉන්න සාමාන්‍ය කෙනෙක් බවට තමයි අපට සලකන්න වෙන්නේ. එහෙනම් තපස්වරු නිස්සබ්ද භාවනාව ඒකාන්ත වශයෙන්ම පිරිණිවෙනකම්ම සිදු කළ යුතුයි. තථාගතයන් වහන්සේගේ ජීවිතයේ තුල අපට හොඳ අත්දැකීමක් ලැබෙනවා. තපස්වරු කෑගගා ඉන්නකොට භාග්‍යතුන් වහන්සේ ඇවිල්ලා කවුද මේ මාළු කඩේ වගේ කෑගන්නේ සේරම කට එළියට එලවන්න කියලා කිව්වාම ඒ රාතන් වහන්සේලා සියලෝම දෙනා එළියට පිටත් කරනවා. එනම් භාග්‍යතුන් වහන්සේත් මේ කතාව අනුමත කරන්නේ ජේතවනාරාමේ ශබ්ද ඇහෙන්න බෑ. සියලෝම තපස්වරුන්ගේ කටවල් වැහිලා තියෙන්න ඕනේ. එතකොටයි ජේතවනාරාමේ ලස්සන තපෝ වනයේක නිර්මාණය ඒ අලංකාර භාවය ලෙලදෙන්නේ එතකොටයි. එහෙනම් අපි තපෝවනේ සුන්දරභාවය නැති කරනවා නම් වචනේ තුලින් ජේතවනාරාමයේ කෝලාලයේ කලබලකාරීත්වය ඇති කරනවා නම් වචනය තුලින් ඒ වචනයට විනය දාන්න සිද්ධ වෙනවා. එහෙනම් මේ තාපසවරයා මේ භාවනාවේ ඉඳගෙන එයා කල්පනා කරන මේ වචනේ මෙච්චර බරපතල එකක්ද ආයි මගේ ජීවිතේ පිරිණිවෙනකම් මං කතා කරන්නේ කියලා අදිස්ථානයක් කරනවා දූතාංගයක් වශයෙන් ඒක රකින්න පුරුදු වෙනවා කවුරු මොනවා කතා කළත් පොඩි සිනාවක් පාලයක් පිටත් වෙන හේතුව ඒ ප්‍රශ්නේ එයාගේ උත්තරේ එයායි හොයා ගන්න ඕනේ මට හදාලා නෑ ඒක. මේ මානසිකත්වයටපත් වෙනවා. එහෙනම් මේ තාපසවරයා මේ භාවනාව තුළින් මේ ආයතන එකින් එකට එකින් එකට බලනකොට එයාට තේරෙන මේ කයෙත් මේ ප්‍රශ්නේ තියෙනවා. නැගිටින්න හිතෙනවා එයා නැගිටින්නේ ඉතෙන සිටිවිල්ලකින් ආනවා ඇයි වා නැගිටින්න අදහස් කළන්නේ මට ගින් මේ පෑන් ටිකක් ගන්න ඕනේ ආනවා ඇත්තටම දැන් පෑන් තිබාද කියලා එතකොට එයා කියනවා ඇත්තටම පෑන් තිබා නෑ මට නැත්තම් මොකටද ගන්නෙ අනාගතය ගැන ඇයි කලබල වෙන්නේ අනාගතයේ ප්‍රශ්න වලට දැන් ඇයි පැටලෙන්නේ කියලා එයාට අවවාද අනුශාසනා දීලා නැගිටීමේ අවශ්‍යතාවය නැති කරනවා එහෙනම් ගොඩාක් අවස්ථාවලට චේතනාවක් ඇති වෙච්ච ගමන් මේ කය ඉස්සිලා ඇවිදගෙන යනවා. පස්සේ අපිට කල්පනා වෙන්නේ අපේ ගුරුවරයාට පිටුපාලා ස්ථානෙට පිටුපාලා සම්වරභාවය නැහැ. ඇයි අපට ඌලගෙන ඉන්න බෑ. වචන ඇයෙනකොට පිටත් වෙන්නමයි හිතෙන්නේ. ඇයි මේ කනටනේ ප්‍රශ්නේ තියෙන්නේ? කනට යන්න පුළුවන්. ඇයි මේ කය යවන්නේ? මේ ධර්මතාවය වැටෙන්නේ නැහැ. මේ තාපසවරයාට තේරෙනවා මේ සෑම චෛතසිකයකටම මේ කය ප්‍රතිචාර දක්වනවා සෑම අවස්ථාවක් තුළම චර්යාවක නිරත වෙන්න මෙයා සූදානම් වෙලා සිටිනවා මේක හදන්න ඕනේ එහෙනම් අවසරය ලැබිලා ලෝකෝත්තර දෙයකට විතරයි මෙයාට චර්යා කරන්න පුළුවන් ඇසිරෙන්න පුළුවන් එහෙම නැතුව කිසිම මොහතක චලනය වෙන්න බෑ කියලා මෙයාව පිළිනවාගේ තියාගෙන නඩත්තු කරනවා. ඒකයි තපස්වරු සති ගණන් මාස ගණන් එක තැන ඉන්නේ. හේතුව ඒගොල්ලන්ට යන්න අදහසක් නැහැ. ක්‍රියා කරන්න අදහසක් නැ මොනවද කරන්න තින්නේ මේ ලෝකේ මොකවත් කරන්න නැහැ. කරන තරමක් අපි කරන්නේ කර්ම නිර්මාණය කරන එක. එහෙනම් කර්ම නිර්මාණය නවත්තන්න නම් කයේ චර්යාව නවත්තන්න ඕනේ කියන චිත්තානුපස්සනාවට සීය පීඨවලා උන්වහන්සේලා නියඬව ඉන්නවා. එහෙනම් මේ අවබෝධය ඇති වෙනකොට මේ ආයතන අය පිළිබඳ මේ ඥානය පාළ වෙනකොට එයා සකු르තාගාමි ඵලයටපත් වෙලා එයා සෝවාන් කියන සම්මා දෘෂ්ටිය තුල තියෙන යථාර්ථයේ ධර්මතාවය දැකලා ඒක හදන ක්‍රමවේදය ප්‍රත්‍යක්ෂ කරගෙන එයා සකු르දාගාමි කෙනෙක් එයා ළඟට ගිහිල්ලා ආයතන පිළිබඳව කතා කරන්න බෑ. කතා කරලා බේරෙන්නත් බෑ. ඇයි? එයා ඒ ධර්මතාවය දැකලා ප්‍රත්‍යක්ෂ කරලා ඉවරයි. සෝවා මාර්ය ශ්‍රාවකයා මිත්‍යා දෘෂ්ටි වෙන්නේ නමුත් එයාට කර්මකාරණා ගැඹුරින් ඉදිරිපත් කරන්න බෑ. ප්‍රත්‍යක්ෂ ඥානය අඩුයි එයාට. හැබැයි සකු르දාගාමි කෙනාට ප්‍රත්‍යක්ෂ ඥානය ඉහළ මට්ටමින් තියෙනවා ආයතන ගැන කතා කරන්න ගත්තාම පැය ගණන් කතා කරනවා මේ ඥාණයට පාළ වුණාට පස්සේ එයාට තේරෙනවා මේ ආයතන අයෙම අඩුව අදන ක්‍රමවේදය මේකයි දැන් අදන්න ඕනේ කියලා එයා අදාගෙන අදාගෙන යනවා ඉස්සෙල්ලාම මේ ඇස් වලින් දකින දේවල් එයා ඇදුවා ලස්සන දේවල් අවලක්ෂණ වශයෙන් දකින්න එක අවලක්ෂණ දේවල් ලස්සන වශයෙන් දකින්න එක මීරි දේවල් අමීරි වශයෙන් ශ්‍රවණය කරන එක අමීරි දේවල් මීරි වශයෙන් ශ්‍රවණය කරන එක එහෙනම් මේ කමඨාන පුරුදු කරපු කෙනාව ඉක්මනට අපිට අඳුන ගන්න පුළුවන් ප්‍රසිද්ධියේ සබාවක් මැද්දේ කවුරු හරි කෙනෙක් නිନ୍ଦා අපාස කරනවා නම් එයා කන් දෙක හැරගෙන ආගෙන ඉන්නවා නැකිట్లా යන්නේ නැහැ සභාව ඉවර වෙනකන් ඉන්නවා. එයාට ප්‍රශ්නයක් නෑ. අමීරි දේවල් එයාට ගොඩාක් මීරි. ඇයි අර කමටාන වඩලා ඒක පුරුදු කරලා ඒක ප්‍රත්‍යක්ෂ කරලා ඒ නිසා කිසිම මොහතක කවුරු නැකිටලා ගියත් උන්වහන්සේ නැකිටලා යන්නේ ඒතු උන්වහන්සේ බොහොම සන්තෝෂයෙන් ඉනාවෙවි ආගෙන ඉන්නවා එහෙනම් මේ ආකාරයට මේ පටිසෝතගාමි චින්තනය මත මේ ආයතන අයම පුරුදු කරනවා මේ භාවනා යෝගියා ඒක පුරුදු කරනකොට යාට ඥානයක් පාළ වෙනවා මේ හැම එකක්ම එකපාරට හදන්න බෑ ඉස්සෙල්ලාම ගෑපස් කරනකොට වටිනා දේවල් ටික ඉස්සෙල්ලාම එළියට ගන්නවා. ඒතෝ වටිනා ටික තමයි ඉස්සෙල්ලාම අවශ්‍ය. ඊට පස්සේ මොකද්ද කරන්නේ? වටිනාකමෙන් අඩු ටික ගන්නවා දෙවෙනි පියවර. තුන්වෙනි පියවර වටිනාකමක් නැහැ නමුත් අත්හරින්න බෑ ඒ ටිකත් පටවනවා හතරවෙනි පියවර මොකද්ද උවමනාවකුත් නැහැ වටිනාකමකුත් නැහැ ගන්නත් අවශ්‍ය නැහැ නමුත් වානේ ඉඩ තියෙනවා අපරාධ ඒ ඉඩ ඉඩ ටික පිරෙන්නත් එක්ක කවදාරි ඉතින් අවශ්‍ය වුණොත් ගමු නැත්තම් විසිකරමු කියලා උවමනාවක් නැතුව අර ඉස්තන පුරවන්න ඕන නිසා බඩු පුරවනවා මේම ක්‍රමවේද හතරක් තියෙනවා ඒ වගේ මේ සිත තුළ ලොකු දේවල් වටිනා දේවල් හදන්න ඕනේ. වටිනාකමින් අඩු දේවල් හදන්න ඕනේ. උවමනාවක් නැති දේවල් හදන්න ඕනේ. ඇහෙන්නේ නැති, පේන්නේ නැති, දැනෙන්නේ නැති, ඇඟෙන්නේ නැති තියෙනවද කියලා හොයන්නත් බැරි සියුම් දේවල් හදන්න ඕනේ කියන මේ මට්ටම් අතරකින් පඨවි ආපෝ වායෝ තේජෝ කියන මේ සතරමා භූත වලට අනුව සෑම සංස්කාර ධර්මයක්ම මට්ටම් අතරකින් පවතින බව වටහා ගත්තාම මේ භාවනා යෝගියා පඨවි මට්ටමේ හඩුව හදනවා ලොකුවට පේන දේවල් ලොකු ලොකු හැලීම් තියෙනවා බැඳීම් තියෙනවා ලොකුවට ගැටෙන ගැටීම් තියෙනවා මේ ටික ඉස්සෙල්ලාම හදලා ඉවර කරලා ඒකෙන් නිදහස් වෙනවා. දැන් ලොකු ප්‍රශ්න මොකවත් නැහැ. හැබැයි මානසිකව ටිකක් තියෙනවා. කොහොමද මේක තියෙන්නේ කියලා කිව්වාම දරුවෝ දකින්න කැමති නැහැ. ගමට යන්න කැමති නැහැ. ඥාතියෝ මුණ දකින්න කැමති නමුත් කවදාරි දවසක දකිනවා නම් හොඳයි කියලා කැමැත්තක් තියෙනවා. සෙනෙහසක් අභ්‍යන්තරේ සැඟවිලා තියෙනවා. පිටුපාන් නැතිව කවදාරි දවසක දැක්කොත් කතා කරන මානසිකත්වයේ තියෙනවා. ඒ පැත්තට යනකොට ආවල් දිශාවේ තමයි අපේ ගම තියෙන්නේ. ආවල් ඥාතියෝ ඉන්නවා. ඒ දිශාව බලනකොට ඒ පැත්ත මතක් වෙනවා. තථාගතයන් වහන්සේටත් ওই ප්‍රශ්නේ තිබුණා. තමන්ගේ ගම්මානෙන් එන සුළඟත් උන්වහන්සේට සැපයි කියලා දේශනා කළා. මගේ ගම මැද්දෙන් එන ඒ සෑම තරංගයක්ම මට සැපයි කියලා දේශනා කළා. ඒ දිශාව දිහා බලන එකත් ප්‍රීතියක් කියලා දේශනා කළා. එහෙනම් මේ தত্ত্বය අප තුළ තියෙනකොට මේ ස්වභාවය අපි තුල පවතිනකොට අපට තේරෙනවා ප්‍රශ්නය නිට්ටාවට සුව වෙලා නැහැ. අත්තරියට ඈත් වුණාට ප්‍රශ්නේ විසඳිලා නැහැ. තාම අභ්‍යන්තරයේ ප්‍රශ්නේ පවතිනවා. තාම අපි තුල මේ ගැටලුව පවතිනවා කියන එක තේරුම් ගත්තාම මේ භාවනා යෝගියා ඇඟීම් වලින් කියන දේ අදන්න පටන් ගන්නවා. කවතරි දවසක දැක්කොත් Tamange නෙමෙයි වාගේ කතා කරන මානසිකත්වය හදනවා. ඥාතියෝ ඇවිල්ලා කතා කරනකොට සාමාන්‍ය දායකයන් එක්ක කතා කරන ඒ මානසිකත්වය හදනවා. හිතවත් කමින් දෙන උත්තර සෑම දෙයක්ම ආගන්තුකයන්ට දෙන උත්තර වාගේ ඒ උත්තරවල තියෙන සෙනෙහස අයින් කරලා උත්තරේ ප්‍රතිසංස්කරණය කරනවා මේ විදිහට සිටිවිලි වල තියෙන දෝෂ චර්යාවල තියෙන දෝෂ වචනවල තියෙන දෝෂ හදනවා එහෙනම් පිටස්තර කෙනෙක් ආවම මොකවත් කතා බහ කරන්නේ මොනාරි ඇව්වත් උත්තරයක් දෙනවා තමන්ගේ කට්ටිය ආවොත් 25ක් විතර එතනට යනවා ඔයලා බලනවා ඉල්ලන්න කලින් පාසුකම් සපයනවා මේ තින මානසික කැළඹිල්ල හදනවා මේ විදිහට ඇදුවාම පුදුමාකාර විදිහට සිත තුනී වෙලා නිදාස් වෙලා ඇයි මට්ටම් දෙකකින් නිවන දැකලා මට්ටම් දෙකකින් සිත නිවිලා එහෙනම් 150ක් නිවිච්ච සිත තුළ මේ නිර්වාණ සුවය දැනෙන්න පටන් ගන්නවා මේ සිත පුළුම් ගොඩක් වාගේ පා වෙන්න පටන් ගන්නවා ඒත් එයාට තේරෙනවා තාම වැඩ නිමා වෙලා නැහැ සාමාන්‍ය කෙනෙක් එක්ක පැය භාගයක් කතා කරනකොට හොඳට කතා කරනවා ලෝකෝත්තර ධර්මතාවය ගැන කතා කරනවා නාම රූප ගැන කතා කරනවා පටිච්ච සමුප්පාදය ගැන කතා කරනවා හැබැයි ඒ කට්ටියගේ වයස ගැන අහන්නේ ඒගොල්ලන්ගේ වෙල්වල ඒ ආදායම් ගැන අහන්නේ දුක සැප විමසන්නේ මේ දවස්වල මොනවද තියෙන විශේෂ තොරතුරු කියලා අහන්න යන්නේ ඔක්කොම ධර්මකාරණා විතරයි කතා කරන්නේ. බැරි වෙලාවත් ඥාතියෙක් මිත්‍රයෙක් සහෝදරයෙක් දරුවෙක් මුණ ගැවුනාම අපි ඒත් එක්ක ලෝකෝත්තර දේවල් කතා කළාට අතරින් පතරින් ආනවා දැන් කොහමද ආවලාගේ අසනීප තත්ත්වේ දැන් කොහමද ගෙවල් වල අලුත් තොරතුරු දැන් කොහමද ගමේ තත්ත්වය වයින්නවද ඒ පැත්තට පායනවද එතකොට අපට තේරෙනවා මේක මට්ටම් දෙකකින් අදලා තිබුණට ලෝකෝත්තර ධර්මදේශනා පැයක් විතර කරනකොට අතරින් පතරින් වචන පහක් හයක් එළියට පයින්නවා. ඒ කියන්නේ මේක තාම වචනේ වායු මට්ටමේ මේක තාම පවතිනවා. එහෙනම් අපි සාමාන්‍ය දායකයෙක්ගෙන් ආන්නේ පරක්කු වෙනව නේද, රෑ වෙනව නේද, ඉක්මනට යන්න කියලා කියන්නේ. ඒතු එයා කීයට කියත් අපට ප්‍රශ්නයක් නැහැ. බණ කියන අවස්ථාව හම්බුණා. උප්පරිම ධර්මයේ දේශනා කරලා එයාට සුබයි කියලා කියන වෙලාවේ එයාට පිටත් වෙන්න අරිනවා. හැබැයි අපේ ඥාතියේ කාවාම අපි දන්නවා මේ ආවල් තැනට යන්න ඕනේ. අලි ඉන්නවා ඒ පාරේ රැට. එහෙනම් කරවල වැටුනම යන්න බෑ. එහෙනම් එයාව ඉක්මනට පිටත් කරන්න ඕනේ කියලා අදහසක් පාළ වුණාම ධර්මයේ දේශනා කරන ක්‍රමවේදය වෙනස් කරනවා. ඒකට ගන්නව කාලය අඩු කරලා ඒක වෙනස් කරනවා. ඒ කට්ටියට අවවාදයක් වෙනවා පරක් වෙනවා නේද ඉක්මනට යන්න ඕනේ නේද? ඇයි අර කට්ටියට ඒක කිව්වේ නැත්තේ? ඒ කට්ටිය පිළිබඳ පුද්ගලික අදහස් අපි දන්නේ නැහැ. මේ කට්ටිය ගැන දන්නවා ඒ නිසා ඒ වගේ දේවල් කියවෙනවා. එතකොටයි තේරෙන්නේ මම මේ කට්ටියට සාමාන්‍ය ආගන්තුකයෙකු වශයෙන් සැලකන්නේ විශේෂත්වයක් තියෙනවා. මේගොල්ලෝ පිළිබඳ මතකය තාම මගේ සිතත් එක්ක පොරබදිනවා මේ ගැටලුව මන් තුළ තියෙන ප්‍රශ්නයක් කියන එක වටා ගත්තාම ඒක අදන්න එයා සූදානම් වෙනවා ඒක හදන්න සූදානම් වෙනකොට තමයි එයාට තේරෙන්නේ මේ ප්‍රශ්නය මට්ටම් දෙකකින් හඳුනට වැඩක් නැහැ තුන්වෙනි මට්ටමේ ඇදිලා නැහැ තුන්වෙනි මට්ටමේ මෙයා නිවන් දැකලා නැහැ මට්ටම් දෙකකින් විතරයි නිවන් දැකලා තියෙන්නේ කියලා මේ මට්ටම අදාගෙන අදාගෙන යනවා මේ මට්ටම හදලා එයාගේ වචන වලින් දෝෂයක් ඇති වෙන්නේ චර්යාවෙන් දෝෂයක් ඇති වෙන්නේ මේ විදියට අඩුව හැදුවාම එයා අනාගාමි මට්ටමටපත් වෙලා ඒ කියන්නේ සිත කය වචනය කියන මේ තුනෙන් වචනයයි කයයි නිට්ටාවට නිවන් දැකලා සිතේ ප්‍රශ්නය විතරයි තියෙන්නේ ආලෝක ධාතුවේ ප්‍රශ්නය. එහෙම නැත්නම් තේජෝ මට්ටමේ අඩුව විතරයි ඇදිලා නැත්තේ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අනාගාමි උත්තමයන් වහන්සේ රාතේකට සමානයි නමුතුන් වහන්සේ නිවන් දැකලා නැහැ. තාම සියුම් ලෙස අඩුව පවතුන. ඒ කියන්නේ චේතනා තුල පුංචි පුංචි අඩුපාඩු තියෙනවා. නමුත් මට්ටම් තුනකින් නිවන් දැකලා තියෙන නිසා උන්වහන්සේගේ දේශනා ඇහෙනකොට මිනිසුන්ට තේරෙනවා මෙයා rahat වෙච්ච කෙනෙක් කියලා. උන්වහන්සේගේ අදහස් අපට ඇහෙනකොට මේ තරම් උත්තරීතර අදහස් අපට හිතෙන්නේ නැහැ. මේක පාළ වෙනවා නම් මෙයා rahat වෙන්න ඕනේ. මේ තරම් ශ්‍රේෂ්ඨ අදහස් ප්‍රකාශ කරනවා නම් ලෝක සත්‍යය කෙරේ තියෙන මා කරුණාව කිසිම මොහතකින් වෙනස් කරන්නේ නැත්නම් සෑම තප්පරයක් ගානේ මොන දුක් කම්කටොළු ආවත් ඒ ලෝක සත්‍ය කරේ තියෙන මා කරුණාව වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැත්නම් මෙයා ඇත්තටම වැඩ නිමා කරපු බව අපට වැටහෙනවා නමුත් එයා දන්නවා තාම චේතනාවල සියුම් ප්‍රශ්න තියෙන බව එහෙනම් මේ ආකාරයට අනාගාමි වෙච්ච ආස්වාස ප්‍රාස්වාස වෙන බව දැනගෙන ඉන්න මේ උත්තමයන් වහන්සේට තේරෙනවා තවත් Taman තුල සිටිවිලි වල ප්‍රශ්න තියෙනවා. යමක් ඉතනකොට එයා ඉතනවා මේ ආකාරයෙන් වෙන්න ඕනේ කියලා ඒක ඉතන්නේ Tamanගේ පෙර භවවල තියෙන මතකයන්ට අනුව මේ භවයේ Taman ලැබපු අත්දැකීම් වලට අනුව තමයි ඉතන්නේ. කෙනෙකුට කතා කරලා මේ අයට අවවාදයක් දෙන්න කිව්වම එයා අවවාද කරන්නේ එයාට ලැබිච්ච අවවාද වල තියෙන අත්දැකීම් වලට අනුව. මෙතන ක්‍රමවේදයට විනයක් දාන්න කිව්වාම එයා දාන්නේ එයාට උගන්වපු එයා ඉගෙනගත්ත දැනගත්ත විනයට අනුව මිසක් අලුත් විනයක් කියන්නේ එයා දන්නේ එයාට ඇහිලා තින්නේ එච්චරයි. එයා ඉගෙනගෙන තින්නේ එච්චරයි උගන්වලා තින්නේ එච්චරයි. එහෙනම් එයාට දාන්න වෙන්නේ එච්චරයි. එතනින් එයාට මොකවත් එයාට බෑ. ධර්මයක් දේශනා කරන්න කිව්වාම එයා දේශනා කරන්නේ එයාට දේශනා කෙරුවේ මොනවද? එයා ශ්‍රවණය කරගත්තේ මොනවද? එයා ආගත්තේ මොනවද? ඒ ටික විතරයි යාට කියන්න පුළුවන්. එතනින් එයාට කියන්න බෑ. හේතුව යාට ඇහිලා තින්නේ එච්චරයි. එයා ආගත්තේ එච්චරයි. එතනින් එයාට කියන්න බෑ. හේතුව ප්‍රත්‍යක්ෂ ඥානීය එයා තුල නැත්තම්. මේ ධර්මතාවය වැටෙනකොට එයාගේ සෑම සිටිවිලි වලම දෝෂ තියෙන බව එයාට තේරෙන. ඇයි පෙර අත්දැකීම් වලට අනුව මේ භවයේ එකතු කරපු කර්ම වලට අනුව ආගත්ත දේවල් කියපු දේවල් ඉගෙනගත්ත දේවල් පාඩම් කරපු දේවල් මේවා මුල් කරගෙන තමයි මේ චේතනා ඇති වෙන්නේ එහෙනම් මේ චේතනා හැම එකක්ම ප්‍රශ්නයක් අනුන්ගේ ප්‍රශ්න මත ගොඩනගෙන චේතනා අනුන් අපට උගන උගන්වපු දේවල් අනුන්ගෙන් ආගත්ත දේවල් අපි හොයලා බයලා දැනගත්ත දේවල් ඒව නිසා අටගන්න චේතනා හැම එකක් තුළම දෝෂයක් තියෙන බව තේරුම් ගත්තාම ඒ භාවනා යෝගියා හිතනවා මේක හදන්න ඕනේ. මට හිතෙන්නේ මම හිතපෝ පුරුදු කරපෝ හිතන්න පුරුදු කරපු දේවල් මට පේන්නේ මම බලන්න පුරුදු කරපු දේවල් එහෙනම් මම හැමදාම ගාස්තියා බලනකොට අතරේ අයේ කණුව කොච්චරද රීප්ප කොච්චරද දෙකේ දෙකේවා කොච්චරද ලෑලි කොච්චරද කියලා ඒ ලීරණ කෙනෙක් විදියට එහෙම නැත්නම් වඩුකාර වඩු කර්මාන්ත කෙනෙක් විදියට දකිනවනම් එයාට හැමදාම ගස් පේන්නේ ඒ ලී ප්‍රමාණයටනේ. එයාට ගා පේන්නේ කඳක් දැක්කාම එයාට දින මේකේ බාල්ක දෙකක් ගන්න පුළුවන් කියලා. එයාට ගා පේන්නේ බාල්ක පේනවා. අරුවල ගාක් දැක්කාම එයාට ලස්සන කවිචියක් පේනවා. හේතුව එයාට ගා පේන්නේ නැහැ. එයාට කවිචි පේනවා. මඩක්කුවක් පේනවා, පෙට්ටකමක් පේනවා, අල්මාරියක් පේනවා. ඇයි? එයාගේ දකින කෝණය හදලා තින්නේ ඒ ක්‍රමයට. ගස් කපලා ගිනි තියලා එම් කොටපු කෙනෙක් හිටියාම එයා කියනවා මේ ගහ තියෙන ප්‍රමේයට නම් විශාල පළදාවක් ලැබෙන්නේ ඇයි සූර්යා ලෝකය අක්කරයකට විතර වදින්නේ එහෙනම් මේ ගා අයින් කෙරුවොත් හොඳට ඉරව් හම්බ වෙනවා හොඳට භවභෝග ඇදෙනවා එයා දන්නේ ගස් ටික කපලා පුච්චන්න විතරයි ගස් දකින්න දකින්න සැරේ කපල පෙරලන්න සුදුසු ප්‍රදේශයේ කොයි පැත්තටද කොයි විදියටද ගෙඩි තියන්නේ කියලා ඒවා පේනවා මිසක් එයාට බඩු මුට්ටු පේන්නේ හේතුව එයා දැකලා පුරුදු වෙලා තින්නේ ඒ ක්‍රමයට එහෙනම් මේ අනාගාමි උත්තමයන් වහන්සේට වැටහෙනවා මේ පේන හැම දෙයක්ම මම දකින්න පුරුදු කරපු ක්‍රමයටයි පේන්නේ ඇයෙන හැම දෙයක්ම මම ශ්‍රවන් දෙන්න පුරුදු කරපු ක්‍රමයටයි මේක ඇයෙන්නේ. මේකේ තියෙන නියම ඔරිජිනල් එක මට ඇයෙන්නේ මම පුරුදු කරලා තියන්නේ මේ විදියට ආගන්න ඒ ක්‍රමයටයි මට ඇයෙන්නේ. මේකේ තියෙන ලෝකෝත්තර කතාව මට කතා කරන්න බෑ හේතුව මම කතා කරලා පුරුදු කරලා තින්නේ මේ ක්‍රමයට කට හැරියොත් නිന്ദා අපවාද විවේචනය අපකීර්ති අගෞරව එහෙනම් මම පුරුදු කරලා තින්නේ මේ ක්‍රමයට ඒ නිසා මට ලෝකෝත්තර කතා කරන්න බෑ මගේ පුරුද්ද මේක කය ගොඩාක් කලබලයි අසංවරයි. ඇයි මේ කයට ලෝකෝත්තර වැසිරෙන්න බැරි? එයා පුරුදු කරලා තියන්නේ අසංවර ලෙස ඇසිරෙන්න. ඒ පුරුද්දට ඒක ඉබේ ඇසිරෙනවා. එයාට ඒක නවත්තන්න බෑ. මේ චෛතසිකය අරන් බලනකොට මේ චෛතසිකයේ සිතන සෑම දෙයක්ම සිතෙන්නේ එයා සිතලා පුරුදු වෙලා තියෙන ක්‍රමයක් පේනවා. ඒ ක්‍රමයටයි එයාට හිතෙන්නේ වෙන ක්‍රමයකට හිතෙන්නේ නැහැ. එහෙනම් බෝධිසත්වරු මේ ලෝකයේ ඉන්නවා. උන්වහන්සේලා ඉතන ක්‍රමේ ගොඩාක් වෙනස්. ගොඩාක් වැරදි වැඩ කරන කෙනෙක් හිටියාම ඒ ශ්‍රාවක සංඝයාට දඬුවම් කරන්නේ මා කරුණාවෙන් එයාව ගොඩ දාන්නේ කොහොමද කියලා කල්පනා කරනවා උන්වහන්සේගේ අනුපාඩු මැද්දේ තමන්ගේ මා කරුණාව වෙනස් නොවි පරිපූර්ණ චරිතයකින් ඇසිරෙන්නේ කොහොමදයි කියලා උන්වහන්සේ කල්පනා කරනවා මේ චරිතයෙන් මේ අදුපාඩුවෙන් උන්වහන්සේ මුදාගන්නේ කොහොමද? උන්වහන්සේට යාපත කරන්නේ කොහොමදයි කියලා නිතර නිතර කල්පනා කරනවා. හේතුව උන්වහන්සේ කල්පනා කරලා පුරුදු කරලා තින්නේ ඒ ක්‍රමයට. වැරද්දක් දැක්කාම නිර්පලා යවීම, දඬුවම් කිරීම, නිඳා කිරීම, අපාසයට පතින මේක ඊනකින්වත් වෙන්නේ නැහැ. හේතුව උන්වහන්සේලා ඒක පුරුදු කරලා නැහැ. එහෙම එකක් තියෙන බව දන්නේ නැහැ. එහෙනම් අපට හිතෙනවා නම් වැරද්දකදී දඬුවම් කරන්න ඕනේ, පරිගන්න ඕනේ කියලා හිතෙනවා නම් හොඳට කල්පනා කරලා දැනගන්න මේක මතක තියාගන්න අපි සසරේ පුරුදු කරලා තින්නේ මේ විදිහට හිතන්න. ඒ නිසයි මේ විදිහට හිතෙන්නේ. යම්කිසි කෙනෙක් දකින්නකොට අපට තරහා යනවා නම් මිනිස්සු දිහා බලනකොට නාම රූප දිහා බලනකොට द्वේෂය දියුණු කරන විදියට තමයි දැකලා පුරුදු වෙලා තියෙන්නේ ඒ නිසා තමයි ඒ විදියට පේන්නේ ඇයෙනකොට ඒක තුළ ලෝකෝත්තර දේ ඇයෙන්නේ නැතුව ලෞකික දේ ඇයෙනවා ඒක තුළ නිന്ദා සාගත දේවල් ඇයෙනවා නම් මිනිසුන්ට විවේචනය කරන්න ඉතෙනවා නම් ඒකට විරුද්ධ වෙන්න ඉතෙනවා නම් මේ ලෝකේ හැමදාම ශ්‍රවණය කරනකොට විරුද්ධ වෙලා තියෙනවා නිന്ദා කරලා තියෙනවා ඇයෙන හැම දේ තුලින්ම අඩුව කාලා තියෙනවා ඒ පුරුද්දට තමයි මේ විදිහට ඇයෙන්නේ මේ ඥාණය පාළ වෙන්නට අවශ්‍යයි එහෙනම් මේ භාවනා යෝගියා වාඩි වෙලා කල්පනා කරනවා මුළු හැඳම රත් වෙලා ඩාඩිය දාලා එයා බය වෙලා මේක හදන්න බෑ මේ නාම රූප වල තියෙන මේ ධර්මයේ කවදාවත් හදන්න බෑ හේතුව මේ චක්කුවේ තියෙන ප්‍රසාදය පිරීලා තියෙන්නේ මේ විදියට බලන්න නම් මම මොන විදියට බැලුවත් මට පේන්නේ අර විදියටමයි මේ සෝත ප්‍රසාදය ඇදිලා තියෙන්නේ මේ විදියට ශ්‍රවණය කරන්න නම් මම කොයි විදියට අහන්න උත්සාහ කෙරුවත් මට ඇයෙන්නේ අර විදියට. උදාහරණයක් වශයෙන් ඇයෙනකොට නිନ୍ଦා අපාස ඇයෙනකොට ඒක තුලින් තරහා යන ටික මෙනෙහි කරන්න තරාව මැනගන්න කන්තිය පිරීලා නැති බව දැනගෙන කන්තිය වඩන්න කියලා උපදෙස් දුන්නට වැඩක් නැහැ තරාව එනකොටම අරව ඔක්කොම අමතක වෙනවා නින්දාව අපකීර්තිය ඇයෙනකොටම පොළු ගන්නවා අර කමඨාන අතුරුදාන් වෙනවා ඇයි මේක ඇයෙනකොට මේ විදියට ඇසිරෙන්න ඕනේ කියන එක ඒ ප්‍රසාදය පුරා පිරීලා තියෙනවා නම් කමඨාන අතුරුදාන් වෙලා ප්‍රසාදයට අනුව විඥානීය ක්‍රියාත්මක වෙනවා එහෙනම් අපේ ජීවිත තුළ අපි හොඳට අත්දැකීම් තියෙනවා පෙට්‍රල් එන්ජිමක් ස්ටාර්ට් කරලා යනකොටත් ඩීසල් එන්ජිමක් ස්ටාර්ට් කරලා යනකොටත් තෙල් වලට අනුව දාවන ධාරිතාව වෙනස්. පෙට්‍රල් වල තියෙන සියුම් භාවය වැඩි නිසා වේගවත් භාවය වැඩි. එහෙනම් අපගේ ඉන්ධන වලින් නේද අපගේ වේගවත් භාවය තීරණය වෙන්නේ චක්ක ප්‍රසාදය, සෝත ප්‍රසාදය, જીවා ප්‍රසාදය, ගාන ප්‍රසාදය පොට්ටබ්බ ප්‍රසාදය කියලා මේ පංචකාමයන් පිනව පිනව මේ නාම රූප ධර්මයන් එක මේ ලෝකේ ජීවත් වෙච්ච සෑම මොහොතක් තුලින්ම අපි එකතු කරපු දේවල් වලට අනුව තමයි මේ ආයතන පා ක්‍රියාත්මක වෙන්නේ අපට ඕනෑ විදියට මේක ක්‍රියාත්මක වෙන්නේ නැහැ ඒ ප්‍රසාදය අපට මැඩපවත්වන්න බෑ. ඒක මැඩපවත්වන ක්‍රමය 84000ක් දේශනා තුළ භාග්‍යතුන් වහන්සේ දේශනා නොකලසේක. ඒ ක්‍රමේ තථාගතයන් වහන්සේ නොදන්නාසේක. ඒ ප්‍රසාදයන් පා නිරෝධ කරන ක්‍රමවේදය භාග්‍යතුන් වහන්සේ දන්නවනම් අපගේ දේවදත්ත මානායක හාමුදුරන්ගේ ප්‍රසාදයන් පා නිරෝධ කරලා ඒ කය තුලින් ඇතිවෙනා වූ කුසල අකුසල කර්ම ඇස් තුලින් ඇතිවෙනා කුසල අකුසල කර්ම වචනයෙන් ඇතිවෙනා කුසල අකුසල කර්ම ලෝකෝත්තර කරලා උන්වහන්සේට අරියත් භාවය ඒ තථාගතයන් වහන්සේට දෙන්න පුළුවන්කම තිබුණා. නමුත් එහෙම හදන්න බෑ. ඒ ප්‍රසාදයන් අදන ක්‍රමයක් නෑ මේ භාවනා යෝගියාට මේක හදන්න බැරි බව දැනගත්තාම එයා කල්පනා කරන එනම් මට විමුක්තියක් නැද්ද මට සංසාර නිවීමක් කවදාවත් ඇති වෙන්නේ නැද්ද? මට ඉපදීම නවත්ත ගන්න බැරිද කියලා බය වෙලා කල්පනා කරනකොට එකපාරට එයාට කල්යාණ මිත්‍ර ශ්‍රේවණයක් ලැබිලා එයාට මා කරුණාවෙන් ලෝකෝත්තර කුසලයක් පාළ වෙනවා. ආස්වාස ප්‍රාස්වාස වෙන බව දැනගෙන 100න් ඉන්න ඒ පළවෙනි කමඨාන තමයි මේ ප්‍රශ්නෙට තියෙන විසඳුම කියලා දැනගත්තාම එයාගේ සිත ගොඩාක් සන්තෝෂයෙන් පිරෙනවා. එයා දැනගන්නවා ආස්වාස වෙච්චදෙන් ප්‍රාස්වාස වෙච්චදෙන් මේ දෙකටම අවුෙන්නේ නැතුව වෙන බව දැනගෙන ඉන්නවනම් මේ කර්මයේ අයිතිකාරයා මම නොවේමි. ඒ කියන්නේ ඉපදීමේ අවස්ථාව මං අයිනි කරගන්නවා. මේක තමයි මේ ප්‍රශ්න හැම එකටම තියෙන විසඳුම කියලා උන්වහන්සේට ප්‍රත්‍යක්ෂ වෙනවා. එහෙනම් ඇස් වලට පෙනෙන දේ පෙනිච්චාදෙන් ඒකට අදාළ කර්මය ඕන විදිහට ක්‍රියාත්මක වෙච්චාදෙන් පේන බව විතරයි දැනගන්නේ. එතනින් යාට මොකවත් මම කරන්නේ නැහැ. ඇයෙන දේ යාපද්ද අයාපද්ද ඒක මට ප්‍රශ්නයක් නෙමෙයි. ඒක මගේ ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි ශබ්දයක් ඇහෙන බව විතරක් මම දැනගන්නවා ප්‍රතිචාර දක්වන්නේ නැහැ. මොන ආකාරයේ රසයක් දනුණන් ඒ රසය කුමක්ද කියලා මම හොයන්න යන්නේ ඒ රසය කුමක් හෝ වේවා නමුත් රසයක් දැනෙන බව විතරක් මම දැනගන්නවා එතනින් එයාට මොකවත් හොයන්න යන්නේ නැහැ ගඳක් දැනුණාත් සුවඳක් දැනුණාත් ඒ ගඳ සුවඳ දෙකම මට ප්‍රශ්නයක් නෙමෙයි හේතුව ඒ දෙකටම ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඉන්න මානසිකත්වයේ විතරයි මට ඕනේ එහෙනම් ගන්ධයේ සුවඳයේ බව දැනගෙන 100න් ඉන්නවා මිසම් කොහෙන් දෙන්නේ කාගෙන් දෙන්නේ මොන ආකාරයෙන් දෙන්නේ ඒව ගැන ඕපදූප හොයන්න යන්නේ නැහැ චර්යාව තුළ ලෝකෝත්තර දේවල් විතරක් 100ෙන් ඇසිරවනවා අනවශ්‍ය කිසිම දෙයකට කය සොලවන්නේ නැහැ ඒක පිළිම වාගේ ගහක් ගලක් වාගේ එක්තැන තැම්පත් කරලා තබනවා එහෙනම් සෑම චෛතසිකයක්ම 100 බලාගෙන ඉන්නවා එයා හිතන්නේ නැහැ හිතෙන බව දැනගන්නවා කල්පනා වෙන බව දැනගන්නවා සිත සෑම සිටිවිල්ලක් තුළින්ම එක අරමුණක් ඉන්නවා සිතට අරමුණු දෙකක ඉන්න බෑ. එයා ඕනම අරමුණක ඉන්නවා ඒක එක අරමුණක් නම් මට ප්‍රශ්නයක් නෙමෙයි. ඒ අරමුණ පිළිබඳ 100න් ඉන්න විතරයි මට තියෙන්නේ. එහෙනම් එයා අඳුරේ ටෝච් එකක් අල්ලන ඒ පින්වතෙක් බවට පත් වෙනවා. එහෙනම් ටෝච් එක අල්ලාගෙන යනකොට ටෝච් එළිය වදින්නේ කොතනද? එතන ආලෝකමත් ඉදිරියට ටිකක් ඉස්සුවාම එතන ආලෝකමත්. එහෙනම් ගමන් කරන ගමන් කරන සෑම මොහොතක් ගානේ අඩියෙන් අඩියට ඉස්සරහට ආලෝකමත් වේගන යනවා. පාර විවර වේගන යනවා. හැබැයි කිලෝමීටරට එහාට තියෙන දෙයට පේන්න දකින්න උවමනාවක් නැහැ. ඇයි යන්නේ මෙතන නම් එතන තියෙන දේ විතරක් වෙනුනොත් ඇති ආරක්ෂාව ඒකට සෑයීමටපත් වෙන්න පුළුවන්. එහෙනම් තමන්ගේ ආරක්ෂාවට මේ පේන ටික ඇති කියලා ඇති වෙන මානසිකත්වයේ වාගේ එයාට එකක් පාළ වෙනවා. ඉතෙන ඉතෙන සෑම සිතිවිල්ලක් පිළිබඳ 100න් ඉන්නවා මිසක් අනාගතේ ඉතෙන්න යන්නේ මොනවද කියන එක හොයන්නේ කලින් මොනවද ඉතුනේ කියලා අතීතය ගැන ආපස්සට ඇරිලා ටෝච් ගන්න යන්නේ ඉදිරිය අල්ලාගෙන ඉන්නවා අත ඔල්ලන්නේ ඇවිදිනකොට අතත් එක්ක ටෝච් එක ඉබේ ඉදිරියට යනවා ආලෝකමත් වේගෙන යනවා මේ විදියට මේ සිත තුළ ඇතිවෙනා වූ සෑම චෛතසිකයක්ම අර ටෝච් එකෙන් අල්ලනවා වාගේ ආලෝකයෙන් මේක දිහා බලාගෙන ඉන්නවා සීයෙන් බලාගෙන ඉන්නවා ඉපදෙන ඉපදෙන සෑම චෛතසිකය තුලම මේ සිත ඒක එක අරමුණ කරගෙන එක අරමුණක සෑම මොහොතෙම ඉන්නවා ඒ අරමුණෙන් තව අරමුණකටපත් වෙලා ඒ එක අරමුණේ ඉන්නවා නැවත මේ සිත තවත් අරමුණට ඇවිල්ලා ඒ අරමුණේ ඉන්නවා මේ සිත කවදාවත් අරමුණ දෙකකට යන්නේ අරමුණ වෙනස් කරන්නෙත් නෑ උවමනාවෙන් එක අරමුණක තියන්න අවශ්‍යයක් නෑ එහෙනම් ඇති වෙලා නැති වෙලා යන එකට ඇති වෙන්නත් ඉඩ අරිනවා නැති වෙන්නත් ඉඩ අරිනවා හැබැයි එහෙම එකක් වෙන බව විතරක් දැනගෙන ඉන්නවා එතකොට ප්‍රත්‍යක්ෂ වෙනවා දාරුකීරිය මහරහතන් වහන්සේ වැඩුවේ මේ කමඨාන ඒ උත්තමයන් වහන්සේ ප්‍රත්‍යක්ෂ කළේ මේ විදියටයි. එහෙනම් දැන් මට පේන බව දැනෙනවා. මොනවද පෙනුනේ කියලා දන්නේ කර්ම ඇති වෙලා නැහැ. ශබ්ද ටිකක් ඇහුණා. මොනවද ඇහුනේ? නින්දාද ප්‍රශංසාද දන්නේ නැහැ. එහෙනම් ශබ්ද වලින් කර්ම ඇදිලා නැහැ. රස දැනුණා මොනවද දැනුනේ කියලා මතක නැහැ. එහෙනම් කර්ම හැදිලා නැහැ. චර්යාවල සීය තිබුණා කර්ම හැදිලා නැහැ. චේතනා හැම එකක්ම ඇතිවෙන ඇතිවෙන චේතනා දිහා බලාගෙන හිටියා. ඇස් පිල්ලන් නොගා බලාගෙන හිටියා. හැබැයි ඇස් වාගෙන ඉඳලා තියෙන්නේ. ඒ තරම් සීයෙන් අවධානයෙන් බලාගෙන හිටියා. කිසිම චේතනාවක් වික්ක වෙලා කර්මයක් ඇදුන්නේ නැහැ. එහෙනම් මේ විදිහට කර්ම නැවතන බව දැනගත්ත ගමන් එයාට තේරෙනවා අන්තිම මට්ටමේ මන් නිමා වුණා. මට්ටම් දෙකකින් මම නිවි සැනසීම ලැබුවා තුන්වෙනි මට්ටමේ නිවි සැනසීම ලැබුවා දැන් වැඩ නිමා වුණා එහෙනම් ਸਰව සම්පූර්ණ වුණා එයා රාත් භවයටපත් වෙලා ඒ උත්තමයන් වහන්සේ තේරුම් ගන්නවා ආයතන හයක් තියෙනවා ඇස කන දිව නාසය සමසිත ආයතන අයෙන්ම කර්ම හැදෙන්න මම නැවතිලා මම නැවතුණා කියන එක ප්‍රත්‍යක්ෂ කළාම ඒ උත්තමයන් වහන්සේ මේ ලෝකෙදියා බලලා සන්තෝෂයෙන් පරම සාන්තියෙන් පරම සුඛයෙන් උන්වහන්සේ ජීවත් වෙනවා උන්වහන්සේ ඒකාන්ත වශයෙන්ම දන්නවා ආයතන අයෙන් කර්ම නිර්මාණය නොවන නිසා මම නැවත ඉපදෙන්නේ මට ඉපදීමේ අවස්ථාව අයිමි වුණා මම නැවතිච්ච කෙනෙක් මගේ වැඩ නිමා වෙච්ච කෙනෙක් මම සංසාරයෙන් එතර වෙච්ච කෙනෙක් කියලා වටා ගන්නවා එහෙනම් මේ භාවනාව මේ විදිහට වඩනකොට මේ මේ අවබෝධවලටපත් වෙලා මේ ක්‍රමවේදවලට අනුව සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියත් ඵලවලටපත් වෙනවා. ඒපත් වෙන අවබෝධයේ ඥාණය ඒ භාවනා යෝගියා ලබන්නට අවශ්‍යයි. එහෙනම් අපේ ජීවිතය තුළ අපේ ආස්වාස ප්‍රාස්වාසය තුළ අපේ විමුක්තිය තිබිලා අපේ ආස්වාස ප්‍රාස්වාසයේ තුලම සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියත් ඵල හතරම තිබිලා සීල සමාධි ප්‍රඥා තිබිලා පටිච්ච සමුප්පාදයේ නතර කිරීමේ අවස්ථාව තිබිලා දුකෙන් නිදහස් වෙන චතුරාර්ය සත්‍ය තිබිලා නමුත් අපි දන්නේ නැහැ මේ ආස්වාස ප්‍රාස්වාසය තුල 84000ම අන්තර්ගත වෙලා තිබිච්ච බව එහෙනම් අපි ප්‍රත්‍යක්ෂ කළා අපි අවබෝධ කළා මේ ධර්ම දේශනාව මේ කමඨාන් ධර්ම දේශනාව තුලින් ආස්වාස ප්‍රාස්වාස වෙන බව සීය පීඨීම තුලින් අපට විමුක්තිය සලස ගන්න පුළුවන් මේ කමඨාන තුල අපට පුළුවන් නිදාස් වෙන්න නිදාස සලස ගන්න එහෙනම් අද හිඳලා මේ භාවනාව නිවැරදිව වඩන්නට ඕනේ මේ කමඨාන නිසි ආකාරයෙන් වඩන්නට ඕනේ සෑම තප්පරයක් ගානේ මේ කමඨාන පුරුදු කරන්නට ඕනේ. එහෙනම් මේ කමඨාන් ධර්ම දේශනාව මේ අවවාද අනුශාසනාව මේක තුල තියෙන අභ්‍යන්තර විද්‍යාත්මක භාවය අපගේ ජීවිතවල සත්‍ය වශයෙන් අපි ප්‍රත්‍යක්ෂ කරගනිමු ආගත්ත දේ පුරුදු කරමු පුරුදු කරපු දේත් ආගත්ත දේත් එක බවට ප්‍රත්‍යක්ෂ කරගෙන විපස්සනාව අපි තුලින් සම්පූර්ණ කරමු එහෙනම් අද ඉඳලා අපි විපස්සනාව අපි පුරුදු කරන්න ඕනේ වඩන්න ඕනේ. අපි ක්‍රමවේදය දැනගත්තා, අවබෝධ කරගත්තා. හැබැයි ප්‍රත්‍යක්ෂ ඥානය අපට නැහැ. හේතුව ඒ මාර්ගඵල අපට ලැබිලා නැති නිසා. අපි අද ඉඳලා මේ අවබෝධ කරපු දේ වඩලා වැඩුවාම ප්‍රත්‍යක්ෂ වෙනවා ප්‍රත්‍යක්ෂ වෙන ඥානයයි අර ආගත්ත දේ දෙක අතර සංසන්දනය කරලා බලනකොට දෙකම එකයි කියලා හිතෙනවා නම් අපේ වැඩ නිමා වුණා. එහෙනම් අද ඉඳලා ඒ කාර්යය යොමු වෙමු. අද ඉඳලා මේ ಗುಣධර්ම වඩමු. සෑම තප්පරයක් ගානේ මේ ආස්වාස ප්‍රාස්වාස වෙන බව දැනගෙන සීය පවත්තන ආනාපානසති භාවනා කමඨාන වඩමු. මේ ලෝකෝත්තර ධර්මතාවය කමඨාන් ධර්ම දේශනාව මේ පණිවිඩය ඒකාන්ත වශයෙන්ම මාර්ගඵල නිවන් අවබෝධ කරගෙන මේ භවයේ පිරිණිවෙන්න අප සියලු දෙනාට හේතු වේවා වාසනාම වේවා කියලා සාදුකාරයක් දෙන්න